අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්‍යයට මහත් වූ අනුකම්පාවෙන් යුතුව දේශනා කර වදාළා වූ පරම පවිත්‍ර සීසත් ධර්මය අර්ථ ධර්ම නිරුක්ති අනුව පහදා දෙමින් වර්තමානයේ ධර්මයේ වැසියෙන්තන් විවර කරමින් වහරක ගුණගල්දෙනිය අරිය චින්තාත් සමාධිපති අභිඥාලාභී පූජ්‍යපාද ගරු වහරක අවේරතන අලංකාර ස්වාමින් වහන්සේ විසින් පාත්තන්ට යෙදුන ධර්ම සාකච්ඡා බොහොමයක් මා විසින් ඉදිරිපත් කරන්න යොදන නිවන් වඩන සිරිසතහම් එක පිට අට දක්වා වූ සංයුක්ත කටිපෙළකින් අප පින්වතුන්ට මීට පෙර ඉදිරිපත් කර ඇත. අප ආර්යයන් වහන්සේගෙන් ධර්මය අසා මෙම සංයුක්ත කටිවලට සමන් දී ඇති අප පින්වතුන් නිවන් දැකීම සඳහා පූර්ණ කළ යුතු පළමු කාර්යය වන දර්ශනේන පහතබ්බ එනම් නිවැරදි බුද්ධ ධර්මය අසා ධාර්මණය කරගෙන දර්ශනයෙන් පහකට යුතු කොටස පහකට නිවන් දැකීමට අවශ්‍ය පළමු කාර්යය සම්පූර්ණ කරගෙන ඇති බව මගේ කලංක විශ්වාසයයි. ඊළඟට අප පින්වතුන්ට කර ගැනීමට ඇත්තේ භාවනාවේ පහතප්ප එනම් භාවනාවෙන් පහකල යුතු කොටස පහ කරගෙන නිවන් සාක්ෂාත් කර ගැනීමය. මෙම අරමුණ සපුරා ගැනීම සඳහා උදව් කර ගැනීමට හැකි ආකාරයේ සංයුක්ත පැටියක් ඉදිරිපත් කිරීමට කලක සිටම මගේ අදහසක් තිබුණා. ඒ අනුව 2006 මුදුවප්පුර පසළොස්වක පොහොය දින දොරට වදින නිවන් දකින සිරිසඳහම් නවය නැමැති සංයුක්ත පැටිය එම කාර්ය හිටුණ පරිදි සකසා ඇත. මෙම සංයුක්ත පැටියේ මුලින්ම අඩංගු ඇත්තේ අප ආර්යයන් වහන්සේ විසින් සියලුම සතුන්ට මහා කරුණාවෙන් යුතුව තම තමන්ට ඇති දුක් දුම්නස් වලින් බේරී තම ලෞකික ජීවිතය සාර්ථක කරගන්නා ගමන්ම තම නිවන ලබා ගැනීමට මාර්ගය පාදාගත හැකියවීම සෙනසුරාදා දිනවලදී පවත්වන්නට යෙදෙන විශේෂ බුද්ධ පූජාවයි. දෙවෙනුව මෙම සංයුක්ත පැටියේ අඩංගු වන්නේ භාවනාවෙන් පහකල යුතු කොටස පහ කර ගැනීම සඳහා අප ආර්යයන් වහන්සේ විසින් ලබා දී ඇති කමඨහන්ය. මෙම කමඨහන් වලින් සමහරක් අප ආර්යයන් වහන්සේගේ විශේෂ අවසරය පරිදි එක දිගට විනාඩි 45ක් හෝ ඊට වැඩි ලෙස මෙම සංයුක්ත පැත්තට සවන් දෙමින් භාවනා කිරීමට හැකි පරිදි මානසින් සකස් කර ඇත. අත්ත වශයෙන්ම තමාට සුදුසු එසේම තමා වඩාම කැමැති කමඨහන තෝරාගෙන මෙව සංයුක්ත පැටියට සවන් දෙමින් භාවනා කිරීමට හැකි වේ. දෙවෙනුව මෙව සංයුක්ත පැටියට අප ආර්යයන් වහන්සේ විසින් දේශිත විශේෂ බොදුණු සෙස්සාන්ති ක්‍රමයක් අඩංගු කර ඇත. අපගේ ලෞකික ජීවිතයේදී මූණ පාන්ට සිදුවෙන අනෙවින්න හදිහුණියම් പ്രേත භූත පිසාච යන කරදරකින් බේරී සිටීමට මෙම විශේෂ බොදුණු සෙස්සාන්තිය මහෝපකාරී වේ. එම කරදර වලින් බේරී අපගේ ආර්ය මාර්ගය වඩා ගැනීමට මෙම සාන්ති ක්‍රමය ඉවහල් වේ. අප ආර්යයන් වහන්සේ අප ආර්යයන් වහන්සේගේ විශේෂ අවසරයේ පරිදි මා විසින් එම සත්‍සාන්ති ක්‍රමය කරගත යුත්තේ කෙසේදයි විස්තර කර ඇත. මෙම නිවන් මාර්ග පිළිසඳහම් 9 නැමැති සංයුක්ත තැටිය ඉදිරිපත් කිරීම සඳහා මාහට අනෙකුත් සංයුක්ත පැතිවලට වඩා වැඩි මහන්සියක් කැපකිරීමක් කිරීමට සිදුවිය. එහෙත් එම මහන්සිය කැපකිරීම එන්.ආර්. පද්මලාභ සිල්ලා වන මා විසින් ඉතා සතුටින් කරන ලද්දේ ඔබ සැමගේ ආශිර්වාදය මටත් ඔබ සැමටත් නිවන් සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වන්නා වූ කුසලයක් බව දන්නා හේිනි. මෙම කුසල බලයෙන් මටත් ඔබ සැමටත් ධර්ම ඥානය පහළ වී හැකි ඉක්මනින් නිවන් අවබෝධ කර ගැනීමට හැකි වේවායි මම ප්‍රාර්ථනා කරමි